හිසේ සිට දෙපතුල දක්වා මුළු ශරීරයම හොඳට සැහැල්ලු වෙන කියලා හිතලා පෙනහළු පිරෙන්න ගැඹුරු හුස්ම 10ක් අරගෙන පුළුවන් තරම් සෙමීන් පිට කරන්න මා කීවාට පසුව මේ කර්මස්ථානයන් සජ්ජායනා කරන්න. අනන්ත සංසාර ගමනේ සිතකය වචනේ යන තිදොරින් බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවන්ටත් ආර්යයන් වහන්සේලාටත් බුද්ධ ශාසනයටත් සියලු ලෝක සියලු සත්වයන්ට යම් අවඩක් අසාධාරණයක් හීංගියක් හිංසාවක් කරදරයක් බාධකයක් ප්‍රමාද දෝෂයක් දස අකුසලය මූලික කරගෙන කිරීම කරවීම කිරීමට අනුබල දීම කිරීම වර්ණනා කිරීම යටතේ යම් අවැඩක් අසාධාරණයක් හිංගියක් හිංසාවක් කරදරයක් බාධකයක් ප්‍රමාද දෝෂයක් සිදුවී සිදු කර ඇතනම් ඒ වරද ප්‍රමාද දෝෂය වරදක් බව දැන ඒ වරද නැවත සිදු නොවන බවට වීර්ය වඩමින් ආයත සංවරේ පිහිටමින් කමා වෙත්වා කමා වෙත්වා කමා වෙත්වා අනන්ත සංසාර ගමනේ සිත කය වචනේ යන තිදොරින් බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවන්ටත් ආර්යයන් වහන්සේලාටත් බුද්ධ ශාසනයටත් සියලු ලෝක සියලු සත්වයන්ට යම් අවඩක් අසාධාරණයක් හිංගියක් හිංසාවක් කරදරයක් බාධකයක් ප්‍රමාද දෝෂයක් දස අකුසලය මූලික කරගෙන කිරීම කරවීම කිරීමට අනුබල දීම කිරීම වර්ණනා කිරීම යටතේ යම් අවඩක් අසාධාරණයක් හිංගියක් හිංසාවක් කරදරයක් බාධකයක් ප්‍රමාද දෝෂයක් සිදු වී සිදු කර ඇතනම් ඒ වරද ප්‍රමාද දෝෂය වරදක් බව දැන ඒ වරද නැවත සිදු නොවන බවට වීර්ය වඩමින් ආයත්ත සංවරයේ පිහිටමින් කමා වෙත්වා කමා වෙත්වා කමා වෙත්වා අනන්ත සංසාර ගමනේ සිතකය වචනේ යන තිදොරින් බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවන්ටත් ආර්යයන් වහන්සේලාටත් බුද්ධ ශාසනයටත් සියලු ලෝක සියලු සත්වයන්ට යම් අවඩක් අසාධාරණයක් හිංගියක් හිංසාවක් කරදරයක් බාධකයක් ප්‍රමාද දෝෂයක් දස අකුසලය මූලික කරගෙන කිරීම කරවීම කිරීමට අනුබල දීම කිරීම වර්ණනා කිරීම යටතේ යම් අවඩක් අසාධාරණයක් හිංගියක් හිංසාවක් කරදරයක් බාධකයක් ප්‍රමාද දෝෂයක් සිදුවී සිදු කර ඇතනම් ඒ වරද ප්‍රමාද දෝෂය වරදක් බව දැන ඒ වරද නැවත සිදු නොවන බවට වීර්ය වඩමින් ආයත්ත සංවරයේ පිහිටමින් කමා වෙත්වා කමා වෙත්වා කමා වෙත්වා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා මේ විශ්වයට නිකුත් කළා වූ සියලු සුද්ධ ශක්තියින්ගෙන් මාගේ නිවන් මාර්ගයේ වඩා ගැනීම සඳහා මාහට අයිති කොටස මාගේ ශරීරය වටා පිහිටාවා පිහිටාවා pihidawa